දැන් එතෙන්දී මෙතෙන් හොඳට පැහැදිලි කරගන්න ඕන ධර්ම කරුණක් තියෙනවා. උන් කළ දේ උන්ගෙනියයි මං කළ දේ මංගෙනියයි නේද? එතකොට මේගොල්ලෝ පින් කළා කියලා මේ කියනාකින්ට පින් දෙන්නේ කොහොමද? මේකත් අපේ අත්තන්න තේරුම් කරලා දෙන්න ඕනේ. අපි පින් කරලා ඉවර වෙලා ඒ ඥාතියෙන් ළඟට ගිහින් කියනවා. අපි මේව පින්කමක් කළා. ඔබ ඔබත් ඒකට සතුටු වෙන්න අනුමෝදන් වෙන්න කියලා එහෙමත් පුළුවන්. දැන් මියගිය ඥාතියන් ළඟට ගිහිල්ලා යම් කෙනෙකුට කියන්න පුළුවන් නම් අපි ඒගොල්ල වෙන්නේ මේ විදිහේ අවදාවල කිංකමක් කළා. ඒගොල්ලන් සතුටටපත් වෙන්න කියලා කියන්න පුළුවන් නම් හොඳයි. ඒතර ඒ කන්නේ සාදු සාදු කියලා මේ පින්කම අනුමත කරලා සතුටටපත් වෙයි නේද? එහෙම කියන්නත් බෑනේ. ඒක නේද? එතකොට අපි කරන ඒ කට්ටියට සැප සම්පත් ලැබෙන්නේ නැහැ මම කිව්වනේ ඈ අපි කරගත්ත දේ අපිට ඒ කට්ටිය කරගත්තොත් ඒ කට්ටියට නෑ කවුරුත් පුළා කියලා කාටවත් ලැබෙන්නේ නෑනේ ඉතින් මෙතෙන්දී ධර්මීකරණයක් මේ ජනතාවට මම පැහැදිලි කරලා දෙන්න ඕනේ එහෙනම් හාමුදුරනේ අපි පින් අනුමෝදන් කරනවා කියන්නේ ඒ කට්ටියට අපි කරපියකින් නැලෙන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන් නෑ එහෙම නෑ මෙතන මෙහෙමයි අද අපේ ලංකාවේම තියෙන්නේ මළගිය පෙරේතේ ඉන්න පින්නම් නෝදන් කරන පින්කම් ටිකයි. අර ග්‍රහ දෝෂ අපලෝපද්‍රාදී නැති කරගන්න කරන බෝධි පූජාවයි. ඔය දෙක කැන්සල් කරලා දැම්මොත් ලංකාවේ බුද්ධාගමක් තියෙනවා. ඔච්චරයි කියන්නේ වෙන මොකවත් නැහැ. මළ පෙරේතේ ඉන්න තියෙන දානේ අර ග්‍රහ දෝෂ නැති කරගන්න කියන බෝධි පූජාවයි කපාරයන්වත් එහෙම මොකවත් නැහැ. ඒකවත් හරියට කරන්න ගන්න කී දෙනෙක් ඉන්නවද කියන එකයි මට තේරෙන්නේ. තේරුණේ? මිය පරලෝ ගියා වූ ඥාතීන්ට නින්දනවා කියන්නේ මෙන්න මේකයි. ඒ ඥාතීන් කොතනක හෝ පින් බලාපොරොත්තුව සිටිනවා නම් කියන්නේ පින් ප්‍රතිකරණ පින්කම් දැක බලා ගන්න පුළුවන් ශක්තියක් ඇතුළේ ඉන්නවා නම් ඒ අයගේ නම සිහිපත් කරගෙන ගුණයන් සිහිපත් කරගන්නකොට විතක්ක විපාර විචාර විපාර කියලා අපෙන් සිට වෙනවා සිටිවිලි හඬක් පිට වෙනවා. ආන්ගේ සිටිවිලි හඬ ඒ ඥාතීන්ට ආන්න පුළුවන්. ඒකට කියන්නේ විතක්ක විස්පාර විචාර විස්පාර શબ્දේ කියලා කියන්නේ. තේරුණා නේද? ඒ සිතිවිලි හඬ එකක් කියලා ඇහෙනවා. ආන්නේ සිතිවිලි හඬ ඇහෙනවා සමගම ඒකත් ටික අපි කරන කියන හැම කටයුත්තක් දෙසම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියන්නේ මේකට ඇතුළේ සම්බන්ධ වෙනවා. අපි හිතාමතා නේ කරන්නේ යම් දෙයක් දැන් මේ පිළිකර පූජා කරන්න හිතලා. පිළිකර පූජා කරන්න ඕනේ කියලා හිතනකොටම අර කට්ටියට ඒ සංඥාව යනවා. පිළිකර පූජා කරනකොටම ඒකත් ඒ සංඥාව යනවා. දැන් දානිය සූදානම් කරනකොටම ඒ සංඥාව ගිහිල්ලා ඉවරයි. එතකොට ඒ දාණය දෙන අවස්ථාවේදී අපේ සිතින් නිකුත්වන්නා වූ කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව කියන ගුණධර්මයන් ඒ ඥාතීන්ට අප සමගම ඒවට සම්බන්ධ වෙලා ඒ ගුණ ධර්ම ඇති කරගන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒ අයගේ නම ගුණ සිහිපත් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව කුසල පරිසරයක් පුණ්‍ය දර්ශනයක් ඇති කරලා ලැබීම පමණයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කුසල පරිසරය ඇති කරලා තබන්නකොට තබන්න ඕනේ අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ මට මේ මේ ඥාතීන් මේ විදිහේ උදව් උපකාර කරලා තියෙනවා මේ විදිහේ ඥාතිකමක් තියෙනවා හිතවත්කමක් තියෙනවා මිත්‍රකමක් තියෙනවා අපේකමක් තියෙනවා කියලා ඉතේ තියාගෙන නම ගුණ සිහිපත් කරගෙන ඒ සිංගම කරන්න ඕනේ. එතකොට අර ඥාතීන්ටත් මේ පුණ්‍ය පරිසරයේ දැකබලා ගන්න ශක්තිය තියෙනවා. ඒ ඥාතීන් මේ පින්කම දැකබලාගෙන සානුකාර දෙමින් අනේ අපේ ඥාතීන් අද අප වෙනුවෙන් මේ මේ මහා සංඝරත්නයේ ආර්ය සංඝරත්නයේ දහසකට ආසන්න සංග්‍රහණයේ දානයක් දෙනවා අනේ සාදු සාදු කියලා එකක් තියෙන මේ පින්කම අනුමත කරනවා තේරුණේ ආන්නේ අනුමත කරන අවස්ථාවේදී ඒ ඥාතීන් විසින් ශ්‍රද්ධාව කරුණාව මෛත්‍රිය ඇති කර ගන්නවා අපි මොකද්ද කරලා තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයක් සකස් කරලා පහසුකම් සකස් කරලා තියෙන එක පමණයි අපි කරන්නේ පැහැදිලි නේද පින් දෙනවා කියන්නේ ඕන ඕකයි. පින් දෙනවා කියන්නේ ඕකයි. ඒ කට්ටියගේ නම ගුණ සිහිපත් කරගෙන පුණ්‍ය පරිසරය සකස් කරනකොටම ඒ ඥාතියින්ට දෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ ඥාතියින් පින් බලාපොරොත්තුව ඉන්නෝ. එතකොට දීපන්ලෝ ගියා වූ ඥාතියින් මේ පිටිවිදේ කියන අවස්ථාවල ගිය වෙලාවෙ ඉඳන් හැම මොහොතකම ස්විච් එක දාගෙනමයි ඉන්නේ. කොයි වෙලාවෙ කතා කරන්නේ දන්නේ නැහැ කියලා විශාල බලාපොරොත්තුවකින් ආන්ගේ ස්විච් එක ගාගෙන ඉන්න නිසා තමයි අපේ සිතිවිලි හඳ එකක් කියලා අහන්න පුළුවන්. තේරුණා නේද? දැන් ওই ටෙලිවර් මෙහෙම ස්විච් එකක් දාගෙන නෑ ඒක ඩෝල් තරම් තියෙනවනේ ගන්න බලන්න. අපේ අපි මත ගන්නෑ. ඈ හැබැයි සමහර ටෙලිවර් ඉන්නවා අපි දෙක බලාපොරොත්තු වෙමින් ටෙලිවර් ඉන්නවා. සමහර අය. ඒ අයට පුළුවන් මේ දෙන්න හොදන්න. දැන් අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා අහලා තියෙනවනේ. මණ්ඩක ඔව් මණ්ඩක දේව පුත්‍රයානේ කවුද මේ අදින්න පුබ්බක අදින්න පුබ්බක සිටුවරයාගේ පුතෙක් කර දිවි ලෝකේ ගිහින් ඉදුදගේ ඉපදුනේ මට්ට පුණ්‍යයන් හරි මට්ට පුණ්‍යකේ මට්ට පුණ්‍යනේ දිව්‍ය පුත්‍රයා මේ මේ තාත්තා හැමදාම ගිහින් ඉවර වෙලා සෝමට ගිහින් අඬනවා ඔය තමන්ගේ පුතාට කන්නවත් දුන්නේ නෑ නෑ අර මසුරුකම නිසා එහෙනම් එළියට ගිහින් දැම්මනේ මරුණයන් පස්සේ නෑදෑයව ආපුවාම වස්තුව දකී කියලා අගුවට දැම්මා. ඒ අගුවට දාලා ඉන්නකොට නෑ අර බුදුරැස් කරල්ලක් පින්නවල වෙලා අවසානයේදී ඒකට ඇදිලා දිව්‍ය ලෝකෙ කියලා ඉපදුනා කියන්නේ රහත තියනවා නේද ඒක තමයි. එතකොට මේ තාත්තා හැමදාම සොරණට ගිහිල්ලා අඬනවා. පුතා ඉන්නවා. ඉතින් මේ මට්ටපොඩිලේ දිව්‍ය පුත්‍රයා මේක දැක්කා. මේ යාගේ නම සීකර කරලා අඬනවානේ මේක දැක්කා ඒක. ඊට පස්සේ එයා විස්මාර කරගෙන මිනිස් විශේෂයෙන් මවාගෙන එවගින්ලා වඳුරක් අස්සට වෙලා අඬන්න පටන් ගත්තා. ඉතින් අර තාත්තා එවනින් අඬනවා. පුතා වර්ණ පුතේට ගිහින් අඬනවා. අඬනකොට වඳුරක් අස්සේ පොළු පැටිය කන්නවා එනවා. බැලුවා. මොකද පොළු වලන සීයේ මට අර ඉරයි හඳයි අරන් දෙන්න මම කරත්තයක් හදාගෙන තියෙනවා රෝග දෙකක් නැතුව ඉන්නේ අනේ ජීආර ඉරයි අඟයි කරන්නේ රෝගිය කියන්න තමයි කරත්තයක් හදාගෙන කොටි එක රෝග දෙකක් නැතුව ඉරයි හඳයි ඉතල හදා ඊට පස්සේ කිව්වල මොඩ පොල්ලෝ තෝ ඉන්දනේ අරන් දෙන්න පුළුවන් ඉරයි හදා කරන් දෙන්න පුළුවන් ඈ ඇයි මම හඳන්නේ ඇහැට පේන දෙයක් ඉඳලා උඹ හඳන්නේ ඔබේ පුතා ඉඳලා උනාට කවුරු මොඩේ මොඩියා කියලා ඒකට මම දන්නේ ඇහැට පේන දෙයක් කියලා. ඔබ දන්නේ ඇහැටවත් පේන්නේ නැති ඔබේ පුතා ඊළඟ කරන්නේ. ඔබද මොඩියා මන්ද මොඩියා කියලා ඒකට. බල කිව්වලු තාත්තේ ඔබ හිතාගන්නේ මම දැන් දිව්‍ය ලෝකේ මට්ට කුණ්ඩලිය කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉන්නේ. මායනේ නඩන් දෙපා මානීය කරනවා නම් පිනක් දහමක් කරගන්න පින් කරන්නේ කියලා. පින්කට මට දෙන්න කියලා. අන්න එතෙන්දී මත්තකොණ්ඩේ දිව්‍ය පුත්‍රයා දෙවියන් අතර ඉඳගෙන තාත්තා කරන පින්කම අනුමෝදන් වුණා. මහා සාමීක දානයක් දුන්නා ඒක අනුමෝදන් වුණා. දැන් පැහැදිලි නේද? එතකොට මේ දිව්‍ය පුත්‍රයා බලාපොරොත්තු වෙන්නේ කියන තාත්තා පින්කම කරනකම්. ඒක නිසා අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් අපේ නියතියා වූ ඥාතීන් මේ පරදත්ත උපදීවිය කියන අවස්ථාවට පැමිණෙන මොහොතේ ඉඳන් හත්දවස තුන් මාස කියලා ගන්න ඒකට ඉරහඳ නැති ලෝකේ දුන් ජීවත් වෙන්නේ. ඒ මොහොතේ ඉඳන් දිගටම බලාපොරොත්තු වෙලා ඉන්නවලු අනේ කොයි වෙලාවක හරි අපේ ඥාතිවරේ නිමව්පියේ නෑදෑයෙක් ඈ දරුවේ අපිට කියන් දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඉන්නවලු ඒත් එක දාගෙනමයි ඉන්නේ. ඉතින් ඩොයිට් එක දාගෙන ඉන්න නිසා මෙහෙන් නම ಗುಣ සිහි කරනකොටම පටන් ගාලා ගිහිනවා දිනවා. තේරුණේ? ආන් එතකොට ඒ කට්ටිය මේ පිළිබඳව අවධානයෙන් යොමු අපි කරන කියන දේවල් දැක බලන්න සතුටු වෙලා මේ පින්කම් අනුමත කරමින් පින් අනුමෝදන් වෙනවා. කියන්නේ මේක උදස්කාරයන් බවට පත් වෙනවා. පැහැදිලි නේද? එතකොට හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් එහෙම එකක් නැහැ. හැම වෙලාවකම මේ කට්ටිය ස්විච් එක දාගත්ත ගමනයි ඉන්නේ. දැන් අපේ රේඩියෝකේ ස්විච් එක දාලා තිබුණොත් නේද අපිට සද්ද තරංග අල්ලන්න පුළුවන්. ස්විච් එක දැම්ම නැත්තම් යන්නේ. ආ මේ වගේ අර කොට නිතරම දාගෙන ඉන්නේ ස්විච් එක. කොයි වෙලාවෙ කතා කරේ දන්නේ නැහැ. තේරුණේ? ඉතින් ඒ ඥාතීන්ගේ නම ගුණ සිහිපත් කරනකොටම ඒ ඥාතීන්ගේ පණිවිඩය ලැබෙනවා. සිහිපත් කරගෙන කුසල් දාන සිද්ධ කරනකොට අපිත් එක්කලාම මේ පින්කමට සම්බන්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මේවා හැම එකක්ම අවශ්‍ය කරන දේවල් කියන්නේ. අපේ ආර්ථිකම් ආර්ථිකම්ම කෙනෙක් හෝ සීයා කෙනෙක් ඉන්නවා ඉඳලා කියනවා අනේ පුතේ මට පින්කමක් කරලා කියන්න. පච්චම්ම කියන්නේ මට නැහිටින්නවත් බෑ පුතේ පින්කමක් කරලා කියන්න කියලා කියනවා. දැන් අර ආච්චි අම්මා විද්‍යට හේතු කරලා තියලා අපි ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන ඇවිදින්න කටපිළිවෙල පූජා කරලා ආච්චි අම්මට අත ගහලා උන්දට බලාගෙන ඉන්න අපි පින්කමක් කරනවා නේ. ඒතර උන්දට නැගිටින්නවත් බෑ. ඉතින් අර ආච්චි අම්මා මේ පින්කම දිහා බලාගෙන සතුටටපත් වෙනවා. hina වෙනවා. අනේ සාදු සාදු තා විශාල හොඳ වැඩක් කරනවා කියලා මේක අනුමත කරනවා නේද? ආන් මේ වගේම වැඩක් තමයි මේ දිනාසෙන්ට කරන්නේ අපි. පැහැදිලි? මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ පැහැදිලි නේද ඔයකොටම පැහැදිලි කරගන්න වටිනවා මේක. මේක පැහැදිලි කරගත්තේ නැති නිසා තමයි අද මොකද දන්නවද කරන්නේ? මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා කියලා හතරට පැරිච්ච වැඩ නෑ මම කරන්නේ. ඈ ඔය හත් දවසේ වන දේවල් වලට මම යන්නේ නෑ ඔයාලා දැන් බණ දේවල් වලට ගිහින් බලන්නකො. ඈ එක පැත්තකින් බූරු කරා. අනිත් පැත්තෙන් මකුළු මඩුවා. අනිත් පැත්තෙන් බජව පාටියා. තව තැනක බණ කියවනවා. මේ ගිනා දින්න බින්දේ. ඈ ආම්තුරන්ට බණ කොන්ත්‍රාක්ට් එක දීලා හැබැයි ආම්තුරුනේ පැයයි. පැය ඉවර වෙනකොට මම එනවා ගාස්තුවක් අරගෙන ගෙවන්න. පැයෙන් වැඩිව පොඩ්ඩක් කර කියලා තිබුණොත් බලා ගන්නත් පුළුවන්. ඕ මම එක දවසක් කොළඹ වනකට ගිහින් මම විනාඩි 10ක් විතර වැඩි පුළ වන ගෙව්වා. හද වෙලා අන්දරම ඒ කත්මනකාරයොත් ඉන්නවනේ අතන. කත්මනකාරයෙන්ද තද වෙලා. ඊට පස්සේ වන කියලා මම නැගිට්ටා යනකොට බයිසිකල් දෙකක් ආවා කාර් එකේ එක්කලා ඇවිදිලා හොර තට්ටයෝ <laughs> මේ මොනද? හරි වහනකයි. විනාඩි විනාඩි 10යි මම වැඩිපුර බලන්නේ. අත්පන කාර්ය ටිකක් ඇවිල්ලා බයික් එකේ ඇවිල්ලා මට දැනලා කියලා. <laughs> මට හොඳ කාර්යයක් තියෙනවා. ඉතින් දැන් හිතන්නකො ඕ වගේ තැනකට අපේ මිය පරලෝකියා වූ ඥාතිවරයෙකුට එන්නේ කියලා. අපේ ඥාතිවලේ අවංකයි පිටට දාන්නට කැමති. ඈ අපේ තාත්තා කියන තාත්තට එන්න කිව්වා පින් ගන්න. අපේ තාත්තා ආවා ගෙදෙට්ට. එනකොට මූ කරන්නේ හතරට වැඩි වැඩක් නෑ කරන්නේ. ඈ එක පැත්තකින් බෝරුපලක් එක පැත්තකින් මගුල් මඩුවක් අනිත් පැත්තෙන් බඩව පාටියක් පැත්තකින් ආවුන්නා බණ කියනවා. දැන් අපේ තාත්තා මොකද කියන්නේ? තෝ කියලා කියලා ගන්න කියලා ගන්න යනවා ඉද්දකින් විතර එකව එකව කරපියව. එක්ක බුරුපල බුරගහ කියව එහෙම නැත්නම් අගුල්කා කියව එහෙම නැත්නම් පජවුනටා කියව එහෙම නැත්නම් බණදිය කියව මුන් මේ හතරට වැඩිච්ච වැඩක් නෑ කරන්නේ කියලා තෝ කියලා ගෙල ගහ යන්නේ නැද්ද අවංක කෙනෙක් ආවොත් එහෙම මොකද කියන්නේ ඉතින් දාස්කරන් වියදම් කරන ලක්ෂකරන් වියදම් කරලා සත පහකට වැඩක් නැති වැඩ කරනවා කිව්වට කමන්නේ නෑ නේද අපිටව අත්දැකීම් තියෙනවා එක දවසක් මට අම්බුණ අඬලා යනවා. මම මොකද අනේ අපිට මේ පින් අනුමෝදන් වෙන්නේ ඉතින් කිව්වා. ඕන් මේ වෙන විශාල වැඩක් කරන්නේ අපි යනවා අම්බුණ දෙකේ මම කියන්නේ මෙන්න මේ ටික අපේ ඇත්තන්ට කියලා දෙන්න ඕනේ. ඔවා කියලා දෙන්න තමයි මම එකතිලා ඉන්නේ. තේරුණේ? එහෙම නෙමෙයි. අපේ මියගේ ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න බණක් කියනවනම් එදාට ඒ ගෙදර පන්සලකට තරම් පිළිසු වෙන්න ඕනේ. සුරාපානේ ඔක්කොම අයින් කරන්න ඕනේ. කසෙක්ක බින්දුවක්වත් තියන්න බෑ. අල්ල රිසික් කරන්න ඕන ඔක්කොම එළිය. එදාට වා. ඈ එදාට නැටුම් ගැවුම් එපා. මගුල් එපා. අපි හාමුදුරන් මං ගෙනත් තියාගෙන ශ්‍රද්ධාවෙන් බණනවා. වැඳගෙන බණනවා. එතකොට අපේ ඥාතිවරු වැඩිලානේ සාදු සාදු මගේ දරුවෝ. මට පින් අනුමෝදන් කරන්න බණ කියවන එක කී බණ අහනවා. මාත් බණ ටික අහගෙන යන්න ඕනේ කියලා ඒ තාත්තට ඇවිල්ලා බණහල පින් අනුමෝදන් වෙලා යයි නේද? එහෙම නේද කරන්න ඕනේ. ඊට පස්සේ පහුවදා ඕනේ නම් ওই කට්ටිය ඕනේ බණක් දාගන්න. ඒවට අපි විපාකයක්. ඊට පහුවදා පස්සේ හැබැයි අරකට එන්න කියන්න එපා ඊට ඈ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඕනේ මඟුලක් කරගන්න අපිට මොකද? මඟුල් කා ගන්න, බූරුවා ගන්න ඈ. අනේ මේ මියදී නාතින්න බින්දෙන වෙලාවෙ නම් ඒවා කරන්න එපා. එහෙම වුණොත් ඒ ඥාතියින් සෝ කියලා ගෙල ගහන යයි යන්නේ. පැහැදිලි නේද? හොඳයි කියන්නේ මේවා කියලා දෙන එක හොඳද නරකද කියලා? හොඳයි නේද? ආන්නේ. මේ මම මේ රේඩියෙකට එක දවසක් වගේ බණක් ගාව මට හරියට එනවා අනේ නාමතුරුනේ ওই බණ ආයෙත් දැක් කියන්නේ කියලා. ඈ මොකද අපි ලක්ෂ ගණන් වියදම් කරලා දහස් ගණන් වියදම් කරලා අනේ මොකද්ද මේ කරන්නේ කියලා හිතන්නකො. අත පහකට වෙන්නේ නැද කරන්නේ කරන්නේ. ඒ මරණයක් වෙලාදී මොකද්ද කරන්නේ බලන්නකො. මේ මලමිණි ඉස්සරහ අපි සුදුරිද්දක් පූජා කරන්නේ. සිංහන මොදන් කරන්නේ. තවත් ආරම්භණම් කළොත් එහෙම එදා ඉඳන්ම අපේ නිවස අඩු ගානේ මම නම් කියන්නේ අඩු ගානේ දවස් 7ක්වත් අපේ තාත්තා මැරුණා නම් අම්මා මැරුණා නම් දවස් 7ක්වත් මේ නිවස පන්සලක පරිසරය මේ නිවසේ තියෙන්න ඕනේ පින්නතුනේ ඈ විහාරස්ථානයේ පරිසරය තියෙන්න ඕනේ ඈ නරක වචනයක්වත් කතා කරන්න එපා අපි පුළුවන් තරම් පන්සිල් සමාදන් වෙලා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඈ බණ දහම් ගැන කතා කරමින් සිල්වත් ගුණවත් අපේ තාත්තා වෙනුවෙන් අපි දවස් 7ක්වත් ඉන්න ඕනේ කියලා ඉතින් තියාගෙන ඉන්නවා නම් ඒ දවස් 7ේම තාත්තා මේ විදිහට ඇවිදින්න දරුවෝ දිහා බලාගෙන පින් අනුමෝදන් වෙයි නේද? ආන් එකක් මතක තියාගන්න. මේ මිය ගියා වූ ඥාතීන්ට පින් දීම පිළිබඳව මම මේ කතා කළේ ඒ අයට පින් දෙනවා කියන්නේ ඒ අයට පින් කරගන්න පුළුවන් අවශ්‍ය කරන පරිසරයක් සකස් කරන ලැබීම පමණයි අපි කරන්න ඕනේ. එහෙනම් ඉතින් යම් ද්‍රව්‍යයක් මෙහෙම හිතුවොත් මම මට සද්දාලේ විතර පින් කරලා මදි. තුන් මාසේ විතරක් මදි. මගේ තාත්තට මම හැමදාම පින් දෙන්න ඕනේ. එහෙම හිතුවොත් එහෙම එහෙම හිතුවොත් බොහොම හොඳා පින් දෙන්නේ. කොහොමද දන්න සල්ලි ඕනේ නැහැ. මගේ තාත්තා, මගේ අම්මා මා දිස බලාගෙන සතුටටපත් වේවා. මගේ අම්මට තාත්තට සතුට වෙන්න පුළුවන් විදිහට මම අද ඉඳන් ජීවත් වෙනවා. තමන්ගේ අම්මා තාත්තා සතුටටපත් වෙන්නේ තමන් කොහොම ජීවත් වුණොත්ද කියන එක දරුවෝ දැනගන්න ඕනේ. කරුණාවෙන් මෛත්‍රියෙන් පින්දාම් කරගෙන ಗುಣධර්ම දිනු කරගෙන දීපල ආරක්ෂා කරගෙන සුරාපානීය දුරාචාරයෙන් විනාශ කරගන්නේ නැතුව ඒවා දියුණු පවුණු කරගෙන හොඳට අමුදරුවන් පෝෂණය කරගෙන ඈ සැපවත් වැදගත් ජීවිතයක් ගත කරනකොට අම්මා තාත්තා සතුට වෙනව නේද? එහෙනම් යම් දරුවෙක් මගේ අම්මා මගේ තාත්තා මා දෙස බලාගෙන හැම මොහොතකම සතුටටපත් වේවා පින් අනුමෝදන් වේවා කියන අදිස්ථානයේ හොඳ ජීවිතයක් ගත කරනවා නම් ඒ දරුවා හැම මොහොතකම දීමෝපියන් පින් දෙන දරුවෙක් නේද? සල්ලිත්තෝ නේද? සල්ලිවත් නැහැ. එතකොට දීමෝපියන් සලකනකොට ප්‍රතිඵල ලැබෙන්නේ කවද්ද? ඒ වෙලාවමයි නේද? මොකක්ද මෙන්න ප්‍රතිඵලය? ධාර්මිකව වැඩගත් විදිහට සුරාපාන දුරාචාරයන්ගෙන් අයින් වෙලා ජීවත් වෙනකොට සැනසීම සතුට සහනය ලැබෙනවා නේද? කවද්ද? ඒ වෙලාවෙමයි. ආනිමව කියන්න දෙන්නේ නැහැ. තුන් මාසෙන් හත් දවසෙන් අවුරුද්දෙන් කොටලා ඉවර කරන්න නම් එපා. තේරුණේ? මම නම් හැම මොහොතකම හිතනවා මගේ අම්මා මගේ තාත්තා මාදිට බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාදිට බලාගෙන සතුටටපත් වේවා. මම ඉතින් ඒ විදිහේ ජීවත් වෙනවා. ඒක ඔයගොල්ලත් එහෙම ජීවත් වෙන්න. හොඳයි නේද? එතකොට හැම තත්පරයකම දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් දෙමව්පියන්ට සංග්‍රහ කරමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා පොඩ පොඩ හරි කියලා දෙන්න ඕනේ. බෝධි පූජාව ගැන මම පස්සේ කියලා දෙන්නම් ඈ. <laughs> මේ ගේනා පින්න දෙන්න ඕනේ. ඉතින් මේ අය දැන් මේ අවස්ථාවේදී මේ ඥාතීන් වෙනුවෙන් මේ මහා කුසල ධර්මයේ සිද්ධ කළා කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ පින්කම සිදු කරනකොටම මේ පින්කම සිදු කරන්න නම් කරුණා මෛත්‍රිය තියෙන්න ඕනේ නේද? ශ්‍රද්ධාවෙන් නේද මේ වැඩේ කරන්නේ? ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද මෙතන? ලෝකේ යථාර්ථයේ දුකයි ලෝකේ අවෛරයක් කරදරයක් නිර්වාණය හොඳයි කියන පිළිගැනීම ඇති කර ගන්නකොට ඒක තමයි ශ්‍රද්ධාව ඇති ඒතකොට ලෝකයේ අවහිරයක් කරදරයක් දුකක් කියන හැඟීම දැනීම ඇති වෙනකොටම එයාට ඊළඟ ඉස්සර දෙන්න හිතෙනවා. ගන්න දෙන්න පහසු වෙන්න ඕනේ නේද? ඊළඟ ඉස්සර දෙන්න හිතෙනවා. අන්න ඒක නැත්නම් නිතරම දන් දීම සඳහා සෝදාගත්තා වූ ඇතිව සිටින කෙනෙක්. ප්‍රයත පාණිය කියන්නේ යන්නේ ඒකයි. නිතරම එයා දන් දෙන්න අත හොදාගෙන ඉන්නේ. අත පිරිසිදු කරගෙන ඉන්නේ. ඊළඟටම දෙන්න හිතෙනවා. ඊළඟ ඉස්සරලා දෙන්න හිතෙනවා. ලෝකේ දුකක් නම් මේක කරදරයක් නම් අසහනයක් නම් නෑ. මේක ගොඩ ගහන්න නෙමෙයි නෑ දෙන්න නෑ හිතෙන්නේ නේද? නිස්සරණ අභ්‍යාසය ඇති වෙන්නේ ආන් හිතනේ. ශ්‍රද්ධාව කියන්නේ ඒකයි. එහෙම නැතුව කාගවත් ලස්සන දෙයක් නම් දෙනව නෙමෙයි. නිර්වාණය කියන වටිනාකම දැනගෙන ලෝකයේ තියෙන දේවල් කතා කරන්නේ. ඊළඟ කරුණාව තියෙන්න ඕනේ, මෛත්‍රිය තියෙන්න ඕනේ. අනේ මේ යෝගාවචර පිළිස මේ මේ බණ අහනකොට එකතන ඉඳගෙන පැය ගණනක් ඉන්නකොට පිපාසය ඇති වෙන්න පුළුවන්, බඩගින්න ඇති වෙන්න පුළුවන්. අපි මේ කට්ටිය සුවපත් කරගන්න ඕනේ. මම කරුණාව කියන්නේ ඒකයි. මේ කට්ටියට යහපතක් සිද්ධ කරලා දෙන්න ඕනේ. ඈ මේ යන ගමනට උදව් කරන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ ඒකයි. ඒතකොට මේ දානෙ දුන්නේ මොකෙන්ද? කරුණාවෙන්, මෛත්‍රියෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් නේද? මේ ගුණධර්ම ඇති වෙනකොටම අපේ චිත්තසංතානයේ සැනසීමට සතුටටපත් වෙනව නේද? චිත්තසංතානයේ පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනවා කියන්නේ මොකද? නිර්වාණය කරා එතන යනවා. ඊළඟට ලේ ධාතුව පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනකොට ඊට පස්සේ ලේ ධාතුව පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? නිරෝගී බව ඇති වෙනවා. නිරෝගී බව තුළින් ආයුෂයේ වර්ණයේ ලැබේ බලේ බුද්ධිමත්තාව ලැබෙනවා. කවද්ද? දැන් දැන් ලැබෙනවා. ආ මේක තමයි කම්මං සත්‍යේ විභජති අධිතං හීනං පනීතතා කියලා කියන්නේ. කම්මං සත්‍යේ විභජති අධිතං හීනං පනීතතා. සත්වයා හීන කරන්නේ කර්මයෙන් ප්‍රණීත කරන්නේ කර්මයෙන්. පාප කර්මයෙන් හීන කරනවා කුසල කර්මයෙන් ප්‍රණීත කරනවා. තේරුණා නේද? එතකොට මේව කවුරුත් කරන දේවල්ද? නෑ මේ අපමයි කරගන්න. කාටවත් පාර දෙන්න එපා. අප අපම කරගන්න ඕනේ. ඈ ඉතින් ඒකත් සම්බන්ධ කරගෙන මම මේ දේශනාව පොඩ්ඩක් කළේ මොකද මේවා ටික ටිකක් අපේ අත්තන්න කියලා දෙන්න ඕනේ නැත්නම් අපිට දැනුම් ගන්න වෙන්නේ. මේවා කියලා දුන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් මේ අය බොහොම සතුටටපත් වෙන්න අද විසර පිළිතකට සාපිපාසාදී දුක් නැති කර ගැනීම සඳහා සමාගයේ වටිනා කාලේ ධනේ සමේ ආදී දේවල් පියපැලම් කරලා මේ කට්ටියට සංග්‍රහයක් කළා මේගේ ඥාතීන්ගේ නම සිහිපත් කරගෙන ගුණ සිහිපත් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ පින්කම සිද්ධ කළේ එවනම් මේ සියලුම මිය පරලෝකියා වූ දෙමාපියන් ප්‍රදාන සියලු ඥාතීන් මේ පින්කම් දැක බලාගෙන සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන අප වගේම ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ඇති කරගෙන සුඛී සුවපත් භාවයේ පත් වේවා සතර ජීවිතයේ වාසනාවන්ත කරගෙන ඊතා ඉක්මනින් නිවන් සුවයෙන්ම සුවපත් වෙත්වා කියලා සදේවක ලෝකයා මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයේ පත් වෙත්වා. ඒක සදේවක ලෝකයා මේ පින්කම් අනුමත කරනවා. තේරුණා නේද? මේවා දකින්න හැම දිනම හොඳයි කියලා අනුමත කරනවා නේද? දැන් මේ අටපිරිකර පූජා කරනවා නේ හොඳා හොඳා. අටපිරිකරක් පූජා කරනවා නේ සාදු කියලා කට්ටිය හිතනවා නේද? ඉතින් ඒක තමයි මේ අත ගන්නවා කියලා කියන්නේ. ඉතින් අද මේ ගැන දන්නේ නැතුව ඉතින් අත ගන්න යනවා. ඈ ධර්ම දේශනාවක් පවත්ලා ධම් පූජාව ධම් පන්සල අත ගන්න යනවා. ඉතින් අත ගාලා අත ගාලා අත ගාලා අත ගාලා කවර කාට හරි අත ගන්න දෙන්න බැරි වුණොත් තරහ වෙලක් යනවා ඒකත්. ටිකක් ටිකක් අත ගන්න ඕනේ නෑ කියලා. ඈ හොඳයි මේ ධර්ම දේශනාව පවත්වන කරන කෝටි 5ක් විතර දෙන හේතියොත් 6 මාසයක් අත්ත ගෑනේ ඉඳ වැඩි කරන්නේ. 6 මාසයක් අත්ත ගෑනේ නෑ නේද? ආ මේක. ඒකම මම ඉන්නවා නේද බලන්න. ඊනා <laughs> වෙනවා. මොඩකම් කර කර. එහෙනම් කොහොමද හඳුනන්නේ මේ ඔකරන්නේ? ඔරන්නේ කොහොමද නෙමෙයි. කෝටි 10ක් ඉන්න කියන්නේ බලන්න. මේ මිනිසුන්ටත් එක්ක නම් ආරාධනා කරමු. සියලු දෙනාම මම මේ කරන හොඳ වැඩේ බලාගෙන. මේක අනුමත කරත්වා කියලා අදිස්ථාන කරගෙන එන්න නැත්නම් ප්‍රාර්ථනා කරගෙන එන්න නැත්නම් දැනුවත් කරලා පූජා කරන්න. සියලු දෙනාම මම කරන වැඩේ දිහා බලාගෙන අනුමත කරත්වා. ඈ ශ්‍රද්ධාවේ බින්තිති රැක කරගනිත්වා කියලා අදිස්ථාන කරගෙන මේක පූජා කරන්න. එතකොට අර සීතුම් දෙන සාදුකාර දීන අනේ හොඳයි ඔබ කරන වැඩේට අර කැමැත්ත දෙනවා යන්දේ දෙනවා මනාපේ දෙපාරක්ම දෙනවා කියන මනාපේ දෙන්නේ <laughs> ඈ එතකොට මේ කට්ටියටත් සිතිවිලි ගැටි තින්ටි කියලා තියෙනවා නේද? ආ මේක අත ගන්නවා කියලා කියන්නේ. මේ කියාවු ඥාතීන්ගේ නමකන දීපක් කරගෙන සදේරුක ලෝකයාම අපි කරන හොඳ වැඩ දිහා බලාගෙන ඉන්න පුළුවන් අය ඉන්නවනම් මේ සියලුම දෙනා මේ පින්කම අනුමත කරත්වා කියලා අනිස්ථාන කරගෙන මේ පූජා කරනවා. එතකොට සියලු දෙනාම සාදුකාර දෙන අනේ හොඳයි කියලා අනුමත කරනවා. අන්න එතකොට සියලු දෙනාම ශ්‍රද්ධාවේ පිංචිතේ ඇති කර ගන්නවා නේද? ඔන්න ඕකයි කරන්නේ. කමන්නේ නේද ඔය කියන දුන්නට. ඕක පෙන්වන්නවද ආවේ? ඔකේ තියෙන මෙහෙම එකක්. ඔය අත ගන්නවා කියන එකේ තේරුම දැන් මම කියනවා මහත්තයා මේ මේ මේසෙ මට උස්ස ගන්න ඕනේ ඔය පැත්තෙන් අත ගන්න ඕනේ කියලා මම කියනවානේ මහත්තයා ඇවිදින්න මෙහෙම මේසෙ උඩ අත තියාගත්තොත් මට වැඩක් තියෙනවා නෑ නේද මම කියන්නේ මට මේක තනියෙන් උස්සන්න බෑ ඔය පැත්තෙන් අල්ලන්න කියලා කියන්න කනන්න කියලා මට මේක තනියෙන් උස්සන්න බෑ ඔය පැත්තෙන් අල්ලන්න කියලා මේ කියන්නේ මහත්තයා ඇවිදින්න කොහොම කරගත්තොත් හරියන්නේ නෑ මේ කියන්නේ තනියම අටපිරිකරක් පූජා කරන්න බැරි අවස්ථාවක් ඇති වුණා කියන්නකො. අපි මේකත් අරගෙන යනවා අනේ මේකට පොඩ්ඩක් අත ගහන්න මේ උදව් කරන්න කීයක් හරි දෙන්න. ඈ අන්න එතකොට අර මිනිස්සු මේකට කීය කියන්නේ ඉවර වෙලා හරියට මේකට උදව් කරනවා. අන්න ඒක තමයි ඒ ක්‍රමය. තේරුණේ? දැන් අද ඕක අනිත් පැත්තට ගිහින් තියෙන්නේ. අද තනියෙන් අටපිරිකර ආරන්නාව. දැන් අද සමාදමියක් දැන් ඉතින් අම්මාට මේ ගේ දැන රුපියල් 10000ක් විතරක් එකතු වෙනවා. දැන් නුවර හොඳට තියෙනවා. අදක් තියෙනවා නුවර ලස්සනට. ඉතින් ඒව ඔක්කොම හම්බ වෙන්නේ ආඳුරන්නනේ. ඒ කාඳුර නිස්සද්දනිකයි. කියන්නේ නැහැ. නිස්සද්ද. ඔය නුවර අදක් තියෙනවා. අත ගන්න බැහැ. ඉතින් සම්මාදම් කරලා ඉතින් අරකට එක්කලා ඉන්න පණුවට එකත් එක්කලා. ඕක තමයි කරන්නේ. ඔය අල ගිය දැන් මුල ගිය දැන් කියන්නත් මං ගන්නවා. තේරුණේ? <laughs> ඉතින් ඒකයි කප්පේ මාගේ මං ආදරය කරන අය නම් මං හොඳට ලස්සනට හදලා ගන්නවා හැබැයි. තේරෙන්නේ යථාර්ථය කියලා දෙන මෙන්න මේ වගේ හේතුව. තේරුණා නේද? පැහැදිලි නේද?